සරල නිදසුනක් ධර්මයේ තේරුම් ගන්න. ඒකට ඒ තරම් පරම උතුම්ම චීවර පූජාවක් අපි ගෞරව කරමින් ගෞරව කරමින් වැඩම කරවන්නේ දුර්ලභ පින්කමක් නිසා. බුදුදහමේ හමු වෙන මහා කුසල් අට ඒ අට අටමහා කුසල් මොනවද අටමහා කුසල් අටමහා කුසල් වල පළවෙනි පින්කම කුමක්ද පින්නතුනි කටින චීවර පූජාව අටමහා කුසල් වල කටිනට්ට පරික්කාරං අටමා කුසල් වල පළවෙනි පින්කම කුමක්ද? කටින චීවර පූජාව කටින මහා පින්කම අට මහා කුසල් වල ඊටා වැදගත් වූ පූජනීය මහා පින්කමයයි එහෙමනම් දැන් ඊටාන චීවර පූජාව සිද්ධ කරද්දී බුදුන් වහන්සේ අනුදැන වදාලා භික්ෂුන් වහන්සේලාට අනුජානාමි භික්කවේ වස්සං උත්තානං භික්ඛූණං කටිනං අත්තරිතුන් මහණෙනි මං සියලුම උපසම්පදා භික්ෂූන්ට අනුදැන වදාරනවා දිනේ වශයෙන් මං දේශනා කරනවා උපසම්පදා භික්ෂු වස් කාලයේ තුල වස් සමාදන් වෙන්න කියලා ආසියාතික රටවල ඍතු ભેදය කාලගුණික වශයෙන් කොටස් කීයක තියෙනවා කොටස් කීයද දේශගුණික වශයෙන් කාලගුණයට අනුව ඍතු ભેදය කොටස් කීයද ඔන්න ප්‍රශ්නේ උත්තරේ වැරදුනාට කමන්න මම උත්තරේ කියලා දෙනවා කියලා කිව්වනේ. කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඍතු ભેදය හරියට ඉගෙන ගන්න වප්පෝය දවසේ හාඳුරු කියලා දුන්නා කියලා. ඍතු ભેදේ කොටස් තුනයි. කොටස් කීයද? තුනයි. ওই වසන්ත කාලය කියලා සම්බන්ධ කරගත් ඉඳන් ලංකාවට පැටලිලා තියෙන. ඒ වසන්ත උදානේ තියෙන නුවරඑළියනේ. වසන්ත උදානේ කියලා තියෙනවා නේද නුවරඑළිය. අපි මේ දවස්වල ස්වාමීන් වහන්සේ වැකේෂන් යනවා නුවරඑළිය කියලා යන්නේ ඔය. ආ එහෙ තමයි. ඒ වසන්ත උදානේ. වසන්ත උදානේ. පටලවා ගන්න එපා. එතකොට හොඳට මතක තියාගන්න ඍතු ભેදය. අවුරුද්දන මාස කීයද? 13යිද? කීයද? 12යි. අම්මෝ හොඳයි සාමාන්‍ය දැනීම. මාස කීයද? මාසෙට අවුරුද්දන මාස 12යි මාස 12යි මාස 12 මාස හතරද ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් සීත කාලේ මොන කාලෙද සීත කාලේ මැයි අප්‍රේ මැයි ජූනි ජූලි අගෝස්තු ගින් මහාන කාලයේ උෂ්ණ කාලයේ අනිත් මහත හතර මොන කාලෙද වසාන කාලය. ඍතු කීයද? තුනයි. හොඳම නිදසුනනේ පින්නතුනි. සුද්ධෝදන මහරජතුමා තමන්ගේ පුතාට සිද්ධාත් කුමාරයාට පුංචි අම්මා මහා ප්‍රජාපති ගෝතමිය අසිත තවුසාගේ කියමනට දුක හිතිලා අනේ මේ පුතා පැවිදි වුණොත් එහෙම බුදු වෙනවා ගෙදර හිටිය සක්විති රජ වෙනවා සුද්ධෝද රජතුමා මහා ප්‍රජාපති ගොඩින් කැමැත්ත අනේ මහාන කරන්නේ නැන්නේ මහාන කරන්නේ නැන්නේ සක්විති රජ වෙන්න ඕන ඒ නිසා පුතාට දුක හිතෙයි කලකිරේ කියලා රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා තුනක් හදලා දුන්නේ සීත කාලේ, ගිම්මාන කාලේ, වස්සාන කාලේ ඕව මතක තියාගන්න හොඳට අදහනවා හෙට අමතකයි. කොච්චර හොඳද? ඉතින් මේක තමයි ඍතු ભેදය. දේශගුණික ලක්ෂණ අනුව. ඒ නිසා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අනුදැන වදාළේ සේම ශ්‍රාවකයෙකුටම බුදුහර දුන්නු ගෞරවණ ඉල්ලීම කාරණ චර්ක බික්කවේ චාරිකම් බහුජන හිතාය. මහණෙනි පැවිදි වෙච්ච අපිට වෙන කරන්න දෙයක් නේ. මහාන වෙච්ච අපිට කරන්න දෙන එකම එක දෙයයි කුමක්ද? ධර්මචාරිකාවේ වඩින්න පින්ඳ පාතෙන් යැපේ නෝකයි අපි කල යුත්තේ. අපි මේ බුද්ධ ආගම දැන් තරල කරගෙනද සංකීර්ණ කරගෙනද? සංකීර්ණ කරගෙන දුක් වෙන හැම කෙනෙක්ම. ඒ නිසා ශ්‍රාවකයෝ දහස් ගණනින් පින්ඩපාත යනවා ධර්මචාරිකාව යනවා. කෙටි දුරක් තෝරගෙන සක්මන් භාවනා කරනවා. ග්‍රීෂ්ම කාලේ අවසාන වෙලා වැසි කාලේ එන බෙනකොට අර තනකොළ ලියලන්න පටන් ගන්නවා. ශ්‍රාවකයෝ අනේ මේ ගැන හිතන්නේ දන්නේ නෑ. ධර්මචාරිකය වඩිනවා, පින්ඳ පාත යනවා, සක්මන් කරනවා. අන්නේ තීර්ථකයෝ දෝෂාරෝපණ කළා. බුද්ධ ශ්‍රාවකයෝ සබහාදාමට පීඩා කරනවා, හිංසා කරනවා, පීඩා කරනවා, හිංසා කරනවා කියලා දෝෂාරෝපණ කළා. බුදුන් වහන්සේ තුළ තිබුණු තාදි ගුණය, ඔන්න මහා කරුණා ගුණය. බුදුන් වහන්සේටත් මේක සැලකලා බුදුහාර හරි ගෞරවයෙන් කරුණාවෙන් ඒ ගැන සිතලා ඒ ගැන සොයා බලා හරි හොඳ ඉල්ලීමක් හොඳ ඉල්ලීමක් කියලා බුදුහාරෝ එදා සිට විනය කර්ම පැනෙව්වා පින්නතුනි භික්ෂූන්ට වස් කාලේ වස් එළඹෙන්න කියලා. හොඳ ලස්සන තැනක්. ඒ නිසා අපි සියලු දෙනාම පින්නතුනි මේ මහා පින්කම් සිද්ධ කරද්දී වස් කාලය තුල කරන පින්කම් අතර ආනිසංස ලැබෙන මහා පින්කම් අපි හතරක් කරනවා. හැම කෙනාම කැමතියි. මේ වස් කාලයේ තුල පින්නතුනේ බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි සිව්වණක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මගේ ශාසනය තුල සිව්වණක් පිරිසම ඊටාම ගෞරවයෙන් මහත් වූ ශ්‍රද්ධාවෙන් සිව්පස පූජා කරන්න කැමති කාලේ මොන කාලෙද වස් කාලේ මොන පූජාද සිව්පස පූජා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මේ හතරම කරන සිදුවෙන කාලය වස් කාලය. අපි හැම කෙනෙක්ම හරි කැමති වස් කාලය තුල ආම්දුරු කෙනෙකුට චීවර පූජා කරන්න. ඒ චීවර අතර උතුම්ම චීවර පූජාව කටින චීවර පූජාව පින්නතුනි. හොඳට තේරුම් ගන්න. චීවර. අනිත් එක තමයි මොකද්ද? චීවර පින්නපාත. ඒතර වස් කාලේ පින්නපාත වඩිනවද? වස් කාලේ පින්නපාත වඩින්නේ නැහැ. ඒ කාලේ දෙන දාන කියන වස් දාන කියලා නේද කියන්නේ. අනිත් දාන කියන්නේ මුර දානනේ. පුරාණ කාලේ දැනගන්න. පුතේ අපේ මුර දානනේ. ඒ Tamanට අවුරුදු පතා මාස් පතා හරි එන දානෙට කියන අපේ මුර දානය කියලා. අපි සෑම කෙනෙක්ම පුරුදු වෙලා තියෙන වස් කාලයේ තුල භික්ෂුන් වහන්සේලාට හරි ශ්‍රද්ධාවෙන් දන් පෙන් පූජා කරනවා. සිව්පස පූජාතර උතුම්ම පූජාව තමයි එය. චීවර, පින්නපාත, සීනාසන. වත් කාලය තුල අපේ දායක පක්ෂය හරි කැමැත්තෙන් කරන පූජාවක් තමයි ඒ තමන්ගේ විහාරස්ථානයේ විහාර අංග තමන්ට කැමති විදියට සකස් කරනවා. සමහරට විහාර මන්දිරය වෙන්න පුළුවන්, පන්සල් ගේ වෙන්න පුළුවන්, ගන්ධ කොටියක් වෙන්න පුළුවන් කැසිකිලි වැසිකිලි වෙන්න පුළුවන් බෝමලුවක් වෙන්න පුළුවන් මේ විදිහට Tamanට වස් කාලය තුළ පින්නතුණි පක්ෂය සීනාසන කියන්නේ භික්ෂුන් වහන්සේලාට උපාසක උපාසිකාන්ට ප්‍රයෝජනවත් වෙන විහාර අංග පින්නතුනි සකස් කරන කාලය වස් කාලය. අවසානයේ මොකද්ද? ගිලාන ප්‍රත්‍ය. දැන් හිතන්නකො අපි වස් කාලේ එනකොට මෙතන ඉන්න හැම ගුණවන්ත අම්මා කෙනෙක්ම කරන උතුම්ම දෙයක් තමයි අනේ පන්සල් යනකොට අඩු ගානේ අපි නායක හාමුදුරන්ට අනේ පොඩි හාමුදුරන් වහන්සේලාට අපි මොනවාරි ගිලම්පත ටිකක් හදාගෙන යමු කියලා අඩු ගාන කොත්තමල් ටිකක් හරි බෙලිමල් ටිකක් හරි බෙහෙත් හේත් හරි අරගෙන එන හොඳ පුරුද්දක් පුරාණ කාලේ ඉඳලා තිබුණා. අනේ නායකයන් ලෙඩ වෙලා නම් අනේ අපි නායකයන්ට මේ වස් කාලය තුල අවශ්‍ය බෙහෙත් ටික අපි ලබා දෙමු. ඒක හොඳ පින්කම ගිලානුපස්ථානේ. මේ වස් කාලය තුල එසේනම් පින්නතුනි අපි හැමදිනම අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව මේ සිව්පස පූජාවම සිද්ධ කරන්න හරි කැමති. චීවර, පින්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. දැන් අපි සමන්ති විමලසෙන් නෝනා මහත්මිය, ඒ ආදරණීය මෑණියන්, පියතුමා, ප්‍රසන්න මහත්මයාතුළු සියලු දෙනාගේ දායකත්වයෙන් මූලිකත්වයෙන් තමයි මූල ගන්ධ කුටි විහාරස්ථානයේ කටින චීවර පූජා සිද්ධ කරන්නේ. දැන් බණහාන පිරිස අතර තරහ වෙන්නේ නැහැ නේ කිව්වට. 90ක් විතර ඉන්නේ අපේ අම්මලානේ කාන්තා පක්ෂයේනේ. ඔන්න ඔබට ලැබෙන මහා ආනිසංසය. දැන් මේ කටින චීවර පූජාවක් සිද්ධ කරාම කාන්තා පක්ෂයට ලැබෙන උතුම් ආනිසංසයක් තියෙනවා. මොකක් කියලා හිතන්නේ? මේක දේශනා කළේ සිකී බුදුහාඳුරු මා ප්‍රණ කයන්න. කවුද දේශනා කළේ? අනේ සිකී බුදුහාඳුරු අනුදැනව දාලා මහණෙනි මේ කටින මහා චීවර පූජාවක් සිද්ධ කළාම කාන්තා පක්ෂයේ මාතු කැපවීමෙන් මාතු ගෞරවයෙන් ශද්ධාවෙන් මේ මහා චීවර පූජාව සිද්ධ කළාම පින්නතනි කාන්තා පක්ෂයට ලැබෙන උත්තරීතර වූ පූජනීය වූ කුසලයේ තමයි පුරුෂාත්මයක් ලැබෙනවා ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන ආත්මය තමයි මොකද්ද? පුරුෂාත්මයක් ලැබීම. තමන්ට පුරුෂ ආත්ම භාවයක් ලබා ගැනීම. දැන් මහත්තුරිත අනේ හාමුදුර මේ කට්ටිය මේ චීවර පූජා කරන විදියට එනම් හරි වැඩේනි කියලා. ඒක තමයි ආනිසංශ. සිකී බුදුහාර දේශනා කළේ. එතකොට අපි චීවර පූජාව සිද්ධ කරද්දී මම අර කියපු විදිහට සීරස මත චීවරයේ තබාගත් මොහොතේ සිකී බුදුහාර මතක් කරගෙන උන්වහන්සේ අනුදැනලා දාන ආකාරයට අනේ මට පුරුෂාත්මයක් ලැබිලා පින් දහම් කරගන්නට සෝවාන් සගදාගාමි අනාගාමි උතුම් වූ අරියත් මාර්ගඵල අවබෝධය පිණිස මේ මහා කුසලයේ මට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ප්‍රාර්ථනා කරන්න ඒක තමයි චිත්ත බලය චිත්ත ශක්තිය දැන් කටිනයක් අංග සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු කීපයක් බණ පොතේ සම්බන්ධ වෙනවා. මොකද්ද කටිනයක් අංග සම්පූර්ණ වීමට ප්‍රධාන කරුණු කීපයක් උදව් වෙනවා. අපි කාලයට අනුව ඒක සාකච්ඡා කරනවා. එක කටිනයක් අංග සම්පූර්ණ වීමට නම් පින්නතුනි අනිවාර්යයෙන්ම උපසම්පදා භික්ෂුවා සිටිය යුතුයි. ඒක මොකද්ද උපසම්පදා භික්ෂුවක් ඉන්නට ඕන. උන්වහන්සේ ඇසළ පොය දවසේ පොය සීමාවට ගිහිල්ලා ඒ විනය කර්ම කළ යුතුයි. තිරනාද 1. ඊට පස්සේ වප්පුර පසළොස්වක පොය දවසේ උන්වහන්සේ මහා පවාරණය කළ යුතුයි. දෙවෙනි කාරණේ. ඒතර සාමණේර හාමුදුර කොච්චර හිටියා අපිට කටනයක් කරන්න බෑ සම්පූර්ණ වෙන්නේ. දෙක පින්නතුනේ කටිනයක් අංග සම්පූර්ණ වීමද නම් පින්නතුනේ හොඳට මතක තියාගන්න සුදුසු ප්‍රදේශයක වාසය කළ යුතුය. බුදුහාර දේශනා කළා. සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ඕන. දැන් සමහර ප්‍රදේශ ලංකාවේ තිබෙනවා ඒ ප්‍රදේශවල කටින චීවර පූජා සිද්ධ වෙන්නේ මේ ලංකාවේ. ඒතර සුදුසු ප්‍රදේශයක අපි වාසය කළ යුතුයි කටින චීවරයක් කටින පින්කමක් අංග සම්පූර්ණ වෙන්නට සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට. ඒ වගේම ශ්‍රද්ධාවන්ත ගුණවන්ත දායක පිරිසක් ඉන්නටත් ඕනේ කටින පින්කමක් සම්පූර්ණ වෙන්නට. තිරුණාම මේ කියන කාරණේ එතකොට කටින පින්කමක මහත්ඵල මහා ආනිසංස ලබා ගන්නට අර සියලු කරුණු ඒක රාශී වෙලා තුනුරුවන් කෙරේ විශ්වාසය ඇති කරගෙන තමයි අපි මේ මහා පින්කම කළ යුත්තේ කියලායි බුදුන් වහන්සේ අනුදැනව දාරා. එවනම් අපි සියලු දෙනාම පින්වතුනි දැන් ඊටාම ගෞරවයෙන් කරුණාවෙන් යුතුව කාල වේලාවට අනුව පින්වතුනි අපි දැන් පුණ්‍යානුමෝදනා කරමින් අද අපි මේ කටයුත්ත ඊටාම ගෞරවනීය විදියට කාර්මික විදියට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. වක්පුර පසළොස්වක පෝ දවසේ අපි බොහෝම කෙටි මේ කරුණු නිකන් එහෙමෙන් සාකච්ඡා කළා පමණි දීර්ඝ කරුණු සාකච්ඡා කරන මාතෘකාවක්. තාම සරලව පියවරෙන් පියවර පාඩමක්සේ මා ඔබට කියලා දුන්නේ ඔබ ඉතාම බුද්ධිමත් ගුණවත් නැනවත් පිරිසක් මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා මේ උතුම් ආගමික වත්පිළිවෙත් සිද්ධ කරන්නේ එසේනම් අපි මේ සීල කාරණාසීපත් කරමින් අපි තාම ගෞරවයෙන් ශද්ධාවෙන් මේ වප්පුර පසළොස්වක පොහොය දවසේ මේ ලබාගත් මේ රැස් කරගත්ත මේ මහා කුසල ශක්තිය ලෝකපාලක ශාසන බහරදාරී ශිළු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. අපේ ප්‍රසන්න විමලසේන මැතිතුමා, සමන්ති නෝනා මහත්මිය, දයාබර පියතුමා මෑණියන් පුතුණු දෙපළ දියණි දෙපළ මං හිතන්නේ තව නොබෝ දිනකින් මං හිතන්නේ නොවැම්බර් මාස 4 වෙනි දින 5 වෙනි දින ඉසිපතන මූලගන්ධ කුටි විහාරයේ මහා කටින පින්කම ඊටාම උසස් විදියට සිද්ධ කරන්න සීල කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා සීල දෙවියන්ගේ පිහිට බැල්ම ආශිර්වාද ලැබේවා. කිසිම කාය චිත්ත පීඩාවක් ඇති නොවේවා. ලෝකපාලක ශාසන බාරදාරී සිට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ මොහොතේ සිට දෙවියන්ගේ පිහිට බැල්ම ආශිර්වාද ලැබේවා දෙවියන්ද මේ පින් අනුමෝදන් වෙත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ අමාමා නිවන් සැප ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි හැමදෙනාම එකවරම ගාත කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දීවානා අනාගාමයිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගාමයිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආඛා සත්තා ච බුම්මත්තා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං පුඤ්ඤානුමෝදනා කරන මොහොත අද මේ මහා පින්කමකට ලැබූ වප්පුර පසළොස්වක පොහොය දවසේ මේ පුණ්‍ය භූමියට පැමිණ පේවා සමාදන් වෙච්ච ඔබ සෑම දිනාම සිත සමාධිගත කරගෙන ඔබ වැනි අප වැනි ගුණබර දරුවන් මේ සමාජයට දායාද කළ දස මාසේ උරේ කත්වා දස මාසයක් කුසේ තියාගෙන ඔබට ආදරය කරමින් ඔබව ආරක්ෂා කරමින් ඔබව පෝෂණය කරමින් අපිව රැකබලාගත් දයාබර මෑණිවරුන්ට දෑතේ කරගැට එනකන් දුක් පීඩා විඳගෙන අපිව සාගින්නේ කුසගින්නේ තියන්නැතුව ආරක්ෂා කළ පෝෂණය කළ දයාබර පියවරුන්ට ස්වාමිවරු බිරින්දෑවරු දුවාදරුවන් සියලු දෙනාටම විශේෂයෙන් ප්‍රසන්න මහත්මයා සමන්ති නෝනා මහත්මයතුළු ඒ දෙපාර්ශවෙන් මියගේ ඥාති මිත්‍රාදීන්ට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය මියගේ රණවිරුවන් සියලු දෙනාටමත් අද මේ පින්කමට සම්බන්ධ වෙච්ච මා මතක් කළ පරිදි ඔබ නමින් අප නමින් මියගිය හැම දිනාටත් අපවත් වී වදාළ ගෞරවනීය පූජනීය නාහිමිපාණන් වහන්සේලාට මේ පින් අපි අනුමෝදන් කරමු මේ උතුම් පෙරපසළොස්වක පොහොය දවසේ මාගේ දයාබර මෑණියන්ටත් මියගේ ගුණබර පියාණන්ටත් මා මේ පින් අනුමෝදන් කරනවා එසේ මියගිය හැම දිනාට මේ පින් ලැබේවා මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් වූ අමාමා නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් හොඳට වැඳගෙන මා සමග තුන් වරක් ගාථා කියමින් පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතිනන්නෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනන්නෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආශිර්වාද කරමු මා පුන පුනා මතක් කළ විදියට ප්‍රසන්න විමසේන මැතිතුමා සමන්තිනෝනා මහත්මිය දයාබර දෙමව්පිය දෙදෙනාට දෙවුනිසා දෙවුමිනී දියණි දෙපළට දම්සිත් දෙවිත් ආදරණීය පුතුණු දෙපළට ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙච්ච හැම දිනාට අද මේ වගේ මුළු ලෝකයේම පින්නතුනි උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වාග්ය වාසනාව ලබා දුන්නේ මේ නිර්මාතෘවරයානෝ අති ගෞරවනීය පූජනීය වන්දනීය අපේ දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ උන්වහන්සේගේ කැපවීම උන්වහන්සේගේ මඟ පෙන්වීම මං හිතන්නේ රෑ දවල් නොබලා මේ කරන මහා පින්කම් උන්වහන්සේට පුදුම ශක්තියක් පුදුම ආශිර්වාදයක් උන්වහන්සේ ඇතුළු අද මේ පින්කමට සම්බන්ධ වෙච්ච සදැහැති ගුණබර හැමදිනාටත් අද උදෑසන සිට මේ සියලු කටයුතු සිද්ධ කරන කාර්ය මණ්ඩලයේ හැමදිනාටමත් සිත සාන්ති යහපත සැලසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හොඳ අවබෝධයෙන් යුතුව මේ කාලය තුල කටින මහා පින්කම් කටින චීවර පූජා පින්කම් සිද්ධ කරන්න වාසනාව ලැබේවා අවසානයේදී ඔබ අප හැමදිනාම හොඳයි සපයි කියලා බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ජාත්‍යයක් ජරාවක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අතිඋතුම් අමහාමා නිවන් සැප පිණිස ධර්ම දානමේ මහා පිංකමේ කුසල ශක්තිය සේතු වේවා වාසනා වේවා උපනිෂේ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන নমස්කාර කරමු ආදන සීලිස්ස නිච්ඡන් උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාති සමිජ්ජතු සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ දිනවල ඔබට හැකියාව ලැබෙනවා දිවයිනේ බොහෝ විහාරස්ථානවල සංවිධානය කෙරෙන අති උතුම් කටින පූජා මහෝත්සව වලට සම්බන්ධ වන්නට ඒ වගේම ඒනොත් අති විශේෂ වූ කටින පූජා මහෝත්සවයකට සම්බන්ධ වන්නට පින්වත් ඔබට හැකියාව තිබෙනවා. එළඹෙන නොවැම්බර් මාස 4 5 ඉන්දියාවේ බර්ණස් නුවර ඉසිපතනේ නව මූලගන්ධ කුටි විහාරස්ථානයේ පැවැත්වෙන අති උතුම් කටින පූජා මහෝත්සවයට සම්බන්ධ වන්නට පින්වත් ඔබට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. පින්වත්නි මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අද තමන්ගේ සදැහැති දායකත්ව ලබා දෙමින් කටයුතු කරනු ලැබුවේ පිටකොට්ටේ එපිට මුල්ල පාර අංක 63න් 3 දරණ නිවසේ පදිංචි සමන්ති විමලසේන මැතිණිය ඇතුළු එතුමියගේ පවුලේ ඥාති පිරිස විසින් විශේෂයෙන්ම අපවත් වී වදාළ කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ ගෞරවනීය හාරිස්පත්තුවේ අරිය වංශාලංකාර නායක ස්වාමින් වහන්සේට එවැගේම අපවත් වී වදාළ රත්මලානේ මල්ලිකාරාමාධිපතිව වැඩ විසූ අතිපූජනීය වැලිගම ඥානරත්න නායක ස්වාමින් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ අරමුණිනුයි ඔවුන් මේ සඳහා තමන්ගේ සදැහැති දායකත්ව ලබා දෙමින් කටයුතු කරනු ලැබුවේ. ඉතින් මේ පින්වත් පිරිසගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනා කරන අතරම අද මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත් ජීවත් වීමට මේ විහාරස්ථානයට වැඩම කොට වදාළ ගම්පහ උඩුගම්පල සීදුව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද හඟුරංකිත චන්දරතන ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රාර්ථනා කරන අවබෝධයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ප්‍රධාන පාලක මැදිරිය හා සම්බන්ධ වෙනවා